හොඳයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නය සමතය නොවඩා විදර්ශනා භාවනා පමණක් වැඩිම මගින් නිවන් මඟ වැඩිම දුෂ්කර වේද? මෙහෙමයි. විදර්ශනාව පමණක් වඩලා නිවන් දකින්න පුළුවන්. ඒකට කියන්නේ සුෂ්ක විදර්ශක. සුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා කියලා ඉන්නවා. උන්වහන්සේලා ධාන වඩලා නැහැ. ඒතකොට සමත කියන එකෙන් අදහස් කරන්නේ ධාන පැත්ත ප්‍රගුණ කිරීම. හැබැයි ධාන නොඇඩුවට විදර්ශනාව නිවන් දකින්න නම් සමාධිය අත්‍යවශ්‍යයි. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසාන මාර්ගාංගයනේ සම්මා සමාධි. ඉතින් සම්මා සමාධිය නැතුව සම්මා ඥාන, සම්මා විමුක්ති ඒවා ඇති වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපට සම්මා සමාධිය අවශ්‍යයි. සම්මා සමාධිය ගොඩ නැගෙන්නට අපට යම් ප්‍රමාණයකට සමතය පුහුණු කරන්නත් පුළුවන්. ඒක ක්‍රම කීපයකට කරන්න පුළුවන්. සමත පූර්වංගම විදර්ශනා කියලා තියෙනවා. විදර්ශනා පූර්වංගම සමත කියලා තියෙනවා. ඊළඟට යුගනද්ද ක්‍රමය කියලා තියෙනවා. සමත පූර්වංගම විදර්ශනා කියලා කියන්නේ කලක් සමත භාවනාව කරලා මනසේ සමාධිය ගොඩනගාගෙන විදර්ශනාවට යොමු විදර්ශනා පූර්වාංගම සමතේ කියලා කියන්නේ විදර්ශනාවෙන් ඒ කියන්නේ ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂණයෙන් අපි දේවල් විශ්ලේෂණය කරමින් විභජනය කරමින් නාම රූප වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් හේතුඵල වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් මෙහෙම දකින්න උත්සාහ කරනවා. ඒ ප්‍රයත්නය තුළ අපේ චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය වෙනවා. ඒක තමයි විදර්ශනා පූර්වාංගම සමතේ කියලා කියන්නේ. යුගනන්ද ක්‍රමය කියලා කියන්නේ සමතය ටිකක් කරනවා විදර්ශනාව ටිකක් කරනවා ඒ විදිහෙන් පුහුණු කිරීම. ඔය ක්‍රම තුනෙන්ම අපිට පුහුණු කරන්න පුළුවන්. හැබැයි අපි ධානයකට අනිවාර්යෙන් යා යුතුයි කියලා නියමයක් නැහැ නිවන් දකින්න. ධානයකට නොගිහින් වුණත් නිවන් දකින්න පුළුවන්. හැබැයි සමාධිය අත්‍යවශ්‍යයි. සමාධියෙහි එක්තරා මට්ටමක රැඳී සිටීමට තමයි ධාන කියලා කියන්නේ. ඒ ධාන තත්වයක් අපි පුහුණු කරලා තියෙනවා නම් ඒ තනත්තා නිවන් අවබෝධ කළාට පස්සේ ඵල සමාපත්තියට සමවැදිලා බොහෝ කාලයක් පවතින්න පුළුවන්. බොහෝ කාලයක් කියන්නේ දින 7කට මෙපිට. හැබැයි අර ධාන පුහුණු කරපො නැති කෙනාට ඵල සමාපත්තියට සමවැදිලා පිහිටන්න බෑ. මොකද අර එක් එක් தත්වයක මනස පවත්වා ගැනීම පුහුණු කරලා නැතිනම් ඵල සමාපත්තිය හිත රැඳෙන්නට බෑ. ධාන සමාපත්තිය නැති කෙනාට ඵල සමාපත්තිය අත්විඳින්න බෑ. හැබැයි එතනත්තාගේ නිර්වාණ අවබෝධයේ කිසි අඩුවක් නැහැ. කෙලස් ප්‍රහාණයෙහි අඩුවක් නැහැ. කෙලස් ප්‍රහාණය තුළ ඇතිවන ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත වූ චිත්ත විසුද්ධිය තියෙනවා. හැබැයි එහි එක්තරා තැනක රැඳිලා ඉන්න නම් අර ධාන පුහුණු කරලා තියෙනවා. ඒක තමයි ධාන පුහුණු කිරීමේ තියෙන විශේෂත්වය. එහෙම නැත්තම් ධානා නැති වුණාට නිවන් දකින්න පුළුවන්. හැබැයි සමාධිය අවශ්‍යයි. ඉතින් සමාධිය සහ ධාන කියලා කියන්නේ අවස්ථා දෙක. සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. ධාන කියන්නේ ඒ ඒකාග්‍රතාවයේ එක්තරා තැනක Tamanගේ මනස රඳවාගෙන ඉන්න පුහුණු කරන. ඉතින් මේක අපි දීර්ඝ වශයෙන් කතා කළා බෝධිපාක්ෂික ධර්මවල සමාධි බෝධිපාක්ෂික ධර්මය සාකච්ඡා කරන්නේ.